අද දේශකයන්න් වහන්සේ පානදුර විජය සෞගත විද්‍යාලයාධිපතිව වැඩ සිටු පණ්ඩිතාචාර්ය අතිපූජ්‍ය මාදුපිටියේ ශ්‍රී මේධානන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ අප්පමාද රතෝ භික්ඛූ සමාධි භය දසංසීවා අභම්බු පරිහානාය නිබ්බානසංසීව සම්තිකේති පින්වත්නි කුඩා තරුණිනි අද අපට ලැබී තිබෙන මාතෘකාව අප්‍රමාද වර්ගයේහි අවසාන ගාථා ධර්මයයි. ඒ නිසා දැන් අද මේ ගාථාවෙන් මේ හොඳ පින්නතුන් බණ ඇහුවම අප්‍රමාද වර්ගය සම්පූර්ණ කළා වෙනවා. දැන් එතකොට ওই ගාථාවේ අපි සාමාන්‍ය අදහස ඉස්සෙල්ලා ඉගෙන ගමු. දැන් අප්‍රමාද රතෝ භික්ඛු කියන්නේ අප්‍රමාදයේහි ඇලුණු භික්ෂුව නැත්නම් මහණ. ওই මහණ කියලා කතා කරාට රැවටෙන්න එපා. මේ හාමුදුරුවන්ට විතර නෙමෙයි ওই බණ ওই බණ ගිහි පැවිදි සෑම දෙනාටමයි බණ ස්වාමීන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා ප්‍රධාන පිරිස නිසා සමහර විට නිදාන කතාවට භික්ෂූන් වහන්සේ නමක් ප්‍රධාන වෙලා තියෙන නිසා භික්ඛු කියලා කියලා කතා කරන්නේ. එහෙම නැතුව අපිට නෙවෙයි ඔය හාමුදුරුවන්ට කියාපු බණේ කියලා කවුරුවත් මිත්‍යා දෘෂ්ටියක් එහෙම ඇති කරගන්න එපා. අපි හැම දෙනා කෙරෙහිමයි උන්වහන්සේ මේ ධම් දේශනා කළා තියෙන්නේ. නමුත් විශේෂයෙන් දැන් මේ අද මේ ධර්ම දේශනාව කරලා තියෙන්නේ නිගම තිස්ස කියන එක්තරා භික්ෂූන් වහන්සේ නමකටයි. එතකොට ඒ භික්ෂුවට කියන්න වගේ බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කළේ. අප්‍රමාද රතෝ භික්ඛු කියන්නේ අප්‍රමාදයේ ඇලිච්ච භික්ෂුව. ඒ කියන්නේ ප්‍රමාද වෙන්නේ නැති භික්ෂුව. බොහොම හොඳට තේරුම් ගන්නවා නම් එහෙම කිව්වම හරි. ප්‍රමාද වෙන්නේ නැති භික්ෂුව. ඒ ප්‍රමාද වෙන්නේ නැති භික්ෂුව කොහොම කෙනෙක් වෙනවද? පමාදයේ භය දස්සීවා. මොන විදිහකින්වත් ප්‍රමාද වෙන්නේ නැත්නම් යම් කිසි භික්ෂුවක් ඒ එක්කෙනා ප්‍රමාදයෙහි තියෙන බය දකිනවා. එතකොට ස්වභාවයෙන්ම නිතරම ඒ භික්ෂුව ප්‍රමාද වීමට බයයි. අප්‍රමාද වීමට තමයි ආසාව. එතකොට උන්වහන්සේ කිස්සේම යන්නේනකොට කන බොනකොට සිවුරු පෙරවනකොට හැම කිස්සේම බණ කියනකොට බණ අහනකොට භාවනා කරනකොට අප්‍රමාද රතෝ වික්ඛු ඉස්සේම අප්‍රමාදයේහි තමයි ඇලී සිටින්නේ උන්වහන්සේ පමාදේ භය දස්සිවා උන්වහන්සේ යක්ෂ රාක්ෂසයන්ට බය නැහැ පින්වත්නි වෙන යම් කිසි අයට බය නැහැ දණ්ඩණයට බය නැහැ උන්වහන්සේ කිසියම් බයයි තමන්ට යම් විදියකින් ප්‍රමාදයේ යෙදෙන්න වුණොත්. ඒකයි පින්වත්නි, ඒකයි කුඩා ළමයිනි මේ කියන්නේ ප්‍රමාදයේ භය රස්සීවා. එතකොට අන්න ඒ භික්ෂුවකගේ එක ගුණය දෙකකට කැඩුවා. එක ගුණය තමයි ප්‍රමා අප්‍රමාද වීම. ඒතර අප්‍රමාද වෙන අතර ප්‍රමාදයේ භය දකින්නවා. එතකොට ප්‍රමාදයේ බය දකින්නේ අප්‍රමාදයට කැමති නිසායි. එතකොට එහෙම භික්ෂුවක් ඉන්නවායි කියලා හිතන්න. එහෙම භික්ෂුවක් තමයි අද මේ මාත්‍රකාවට හේතු වෙච්ච නිදාන කතාවේ එන නිගමතිස්ස රහතන් වහන්සේ. හැබැයි උන්වහන්සේ රහත් උනේ මේ ගාථාවෙන් පස්සේ ඉස්සෙල්ලා නිගමතිස්ස හාමුදුරුවෝ. නිගමතිස්ස හාමුදුරුවෝ ඒ විදිහේ අප්‍රමාදෙහි ඇලිච්ච භික්ෂුවක්. ඒ වගේම ප්‍රමාදයේ බය දක්නාසුළු භික්ෂුවක්. එතකොට ඒ භික්ෂුවට ඒ අප්‍රමාදයේ නිතර ඇලීම නිසා ප්‍රමාදයේ බය දැකීම නිසා ලැබෙන ප්‍රතිඵල මොකක්ද? විපාක මොකක්ද? අපි හැම දෙයක්ම කරන්නේ පින්වත්නි මොකක් හරි ප්‍රයෝජනයක් ලබාගෙන නේද? දැන් හිඟන්නේ ගිහිල්ලා ගයක් ඉස්සරහා පුළුවන් තරම් කෑ ගහන කෑ ගහන්නේ මොකටද? අඩුම ගානේ සතයක්වත් ලබා ගන්න. එතකල් යන්නේත් නෑ නේද? මොකටද ප්‍රයෝජනයක් ලබා ගන්න. අඩු ගානේ සතයක්වත් හම්බ වුණත් ඇති. ඒ වගේ පින්වත්නි අපි අප්‍රමාද වෙනවා නම් ඒ අප්‍රමාද වීමේ ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. ප්‍රමාදයට බය වෙනවා නම් ඒ ප්‍රමාදයට බය වීමේ ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. අන්න බලන්න ප්‍රතිඵලය කියනවා බුදුහාමුදුරුවෝ. අබබ්බෝ පරිහානාය ඒ ප්‍රමා අප්‍රමාද වෙන භික්ෂුව අබබ්බෝ පරිහානාය පරිහානාය කියනකොටම වචනේ තේරෙනවා පිරිහීම පරිහානාය අබබ්බෝ පරිහානාය කියන්නේ පිරිහීම පිනිස නැත්තම් පිරිහීමට එතකොට යම් කිසි කෙනෙක් අප්‍රමාදව වාසය කරනවා නම් ප්‍රමාදයට බය වෙනවා නම් ඒ ඇත්තා පිරිහීමට නුසුදුසුයි. කවදාක්වත් එයා පිරිහෙන්නේ නැහැ. එතකොට අපිට පේනවා පින්වත්නි ප්‍රමාදයේ ඇලෙන භික්ෂුව කවදාක්වත් පිරිහෙලන්න බෑ. මොනම විදිහකින්වත් දියුණුවෙන් දියුණුවටපත් වෙනවා මිසක් කවදාක්වත් පිරිහෙලන්න බැරි තැනැත්තේ තමයි පින්වත්නි ප්‍රමාදයෙහි වාසය කරන භික්ෂුව. එතකොට වික්ෂුන් වහන්සේලාගේ පරමාර්ථය මොකද්ද? වික්ෂුන් වහන්සේලාගේ විතරක් නෙමෙයි මුළු බෞද්ධයන්ගේම පරමාර්ථය. අපි ඒක ටිකක් දැන් ටිකක් නෙවෙයි හොඳටම බැලුවොත් හොඳටම අමතක කරලා තියෙන එකක් බෞද්ධයන්ගේ පරමාර්ථය. අන්න ඒක බොහොම වැදගත් දෙයක් මට මතක් වෙච්ච එක. මේ බෞද්ධයෝ කොච්චර ලොකු පින්කම් කරනවද නේද? හැබැයි ලස්සන පින්කම් කරනවා. ලොකු ලොකු පින්කම් කරනවා. ඒ ඇත්ත බෞද්ධයෝ නම් ඒ පින්කම් වලින් මොකද්ද ලබන්න පුළුවන් අන්තිම හොඳම ප්‍රතිඵලය? බෞද්ධයෙක් වෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. බුදුහාමුදුරුව සරණ යෑමෙන් ධර්මයේ සරණ යෑමෙන් සංඝයා සරණ යෑමෙන් තමයි බෞද්ධයෙක් වෙන්නේ. එතකොට ඒ බෞද්ධයාගේ ප්‍රතිඵලය මොකද්ද? ඇයි අපි බුදුන් සරණ යන්නේ? ඇයි අපි ධම් සරණ යන්නේ? ඕ අපි අපිම කල්පනා කරන්න ඕනේ. ඇයි අපි සංඝයා සරණ යන්නේ? අපි මොනයම්ම දියේ ගිලෙන්න යන කූඹියෙක් වැඩි ඕනේ. වතුර බේසමක ගිලෙන්න යන කූඹියෙක් දැක්ක පුංචි ළමයා ඒ පුංචි කූඹියා වහාම අරගන්නවා. වහාම අරගැනීමෙන් ඒ පුංචි දරුවාට මොකක්ද ඇතිවෙච්ච සීලය? ප්‍රාණඝාතයෙන් වෙන්වීම. ප්‍රාණඝාතයෙන් වෙන්වීම. අර අච්චර පුංචි පුංචි පින. ඒ පුංචි පිනෙන් ඒ පුංචි ළමයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ පුංචි ළමයාට අම්මලා තාත්තලා පුරුදු කරලා තියෙනවා පුතේ අපි මේ ඔක්කොම කරන්නේ නිවන් දකින්නේ කියලා. අමහා මහ නිවන් දකින්නේ කියලා. අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ බුදුන් දැක අපිට නිවන් දකින්න ලැබේවා කියලා. ඊට ඉහළින් කිසි දෙයක් පින්වත්නි අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. හිඟන්නට අපි සතයයි දෙන්නේ පින්වත්නි. අනේ මේ මිනිස්සයා මොකද කියන්නේ? අනේ තමුන් වහන්සේට නිවන් බුදුන් දැක නිවන් දකීවා මේ කුසලයෙන් කියලා. එතකොට සතයයි නිවනයි දෙකේ වෙනස බලන්න. සතේ කොච්චර පුංචි එකක්ද? නිවන කොච්චර වටිනා දෙයක්ද? එතකොට අර සතේ දීලා ප්‍රාර්ථනා කරවන්නේ මොකද්ද? නිවන් සප නිවන් සප ලැබේවා. නිවන් දකින්නයි කියන්නේ දැන් බලන්න විද්‍යාඥයන් කරන්න ලොකු වැඩේ තමයි මේ විශ්වය තරණය කිරීම. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම් පිටින්ම මුළු ලෝකයෙන් ඈතර වීම. කොටසකින් හෝ භාගයකින් හෝ තුන්කාරකින් නෙමෙයි. යම් තැනක ජරා ව්‍යාධි මරණ නැත්තම් ජරා ව්‍යාධි මරණ නොලැබෙන තැනට පත්වීමයි අපේ බලාපොරොත්තුව. ඒක අවුරුද්දකින් දෙකකින් තුනකින් හතරකින් නෙමෙයි. සමහර විට 16 සංකල්ප ලක්ෂයක් තිස්සේ පෙරම් පුරාලා උනත් ලබාගත යුතු දෙයක් තමයි අමත මහා නිබ්බාන ධාතුව. අප්පමාදෝ අමත පදං අන්නවරං. අප්පමාදයේ මොකටද? අමෘතේ පිනිස. අමෘතේ කියන්නේ නිවන පින්වත්. එතකොට මේ නිවන උදාර දෙයක්. ඒ උදාර දෙය ඒකාන්තයෙන් ලැබෙන බව මේකෙන් පෙන්වනවා නේද? අබබ්බෝ පරිහානාය. පිරිහීමට කවදාක්වත් මේ භික්ෂුව පිරිහීමට හේතු වෙන්නේ නැහැ උන්වහන්සේගේ අප්‍රමාදය. දියුණුවටමයි හේතු වෙන්නේ. අබබ්බෝ පරිහානාය. එතකොට නිවනින් ඈත් වීම තමයි භික්ෂුවකගේ පිරිහීම. භික්ෂුවකගේ පිරිහීම කියන්නේ නිවනින් ඈත් වීමයි. වෙන වෙන දේවල් වලින් ඈත් වීම නෙමෙයි නිවනින් ඈත් වීම පිරිහීම. එතකොට දියුණුවේ කියලා කියන්නේ නිවනට කිට්ටු වීම. බුදුහාමුදුරුවෝ තනකදී දේශනා කළා පින්වත්නි මහණෙනි මේ හස්තියාගේ පාදය යම්සේ අනිත් සියලුම සතුන්ගේ පාදවලට වඩා විශාල නම් හස්තියෙකුගේ පියවරක අස්සේ අනිත් හැම සතෙකුගේම පියවර ඇතුල් කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ තමයි මහණෙනි මේ අප්පමාද කියන පදය. අප්පමාද කියන පදයට තමයි මහණෙනි මේ ඔක්කොම ධර්මයේ ඇතුළත් වෙන්නේ. සීල, සමාධි, ප්‍රඥා, විපස්සනා, සමත, ආර්ය අෂ්ටාංගික මාර්ග, සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඔය ඔක්කොම ගෙනල්ලා ඇතුළු කරලා වහන්න පුළුවන් අප්පමාද කියන පදයෙන්. බුදුහාමුදුරුවෝ දේශනා කරයි කියන ධර්මස්කන්ධය ස්කන්ධ වශයෙන් 84000ක් බව මුග්ගලී පුත්‍ර සිසමහරහතන් වහන්සේ අපේ ධර්මාශෝක රජුරවන්ට ප්‍රකාශ කළානේ. ඒ නිසා මේ ධර්මාශෝක රජුරෝ එහෙනම් හාමුදුරුවනේ මම එක ධර්මස්කන්ධයකට එක විහාරයේ බැගින් 84000ක් විහෙර විහාරවල මේ දඹදිව කරන්න ඕනේ කියලා කිව්වේ. කිව්වා විතරක් නෙමෙයි ඒ වගේම කළා. කලා විතරක් නෙමෙයි ඒවා ඔක්කොම පූජා කළා එක දවසේ. මේ විහෙර විහාර. එච්චර විතරක් නෙමෙයි. ඒ විහාර විහාර පූජා කරනවා එකතන බල ඉඳගෙන බලන් හිටියා ටෙලිවිෂන් නැතුව පින්වත්. ටෙලිවිෂන් නැතුව ධර්මාශෝක රජු බලාගෙන හිටියා. එක අවස්ථාවේ හැම 84000ක් වේර විහාරවල මහා සංඝයාට පූජා කරන හැටි. ඒක ලෝක විවරණ ප්‍රාතිහාර්යයකිනේ කලේ. කවුද ඒක කලේ? මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ. බලන්න බණ අහනකොට කොච්චර දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්ද කියලා නේද? ඒ නිසා මේ අප්‍රමාද පදයට තමයි ඔක්කොම ධර්මය ඇතුල් වෙන්නේ. ඒ නිසා තමයි පංචශීලයේ අවසානයේදී අප්‍රමාදයෙන් සම්පාදයට කියන්නේ අපි ඒකයි. ඕවා ගැනත් වැඩි කල්පනා කරන්නේ නැහැ නේද? නමුත් බලන්න ඇයි වික්ෂූන් වහන්සේලා මේ පින්නතුන් සිල් ගන්නවලා අන්තිමේදී කියනවා අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදයෙන් යුක්තව කටයුතු කරන්නේ කියන එකයි කොට තියෙනවා. ඒවන අප්‍රමාදයෙන් යුක්තව කටයුතු කරන්නේ කියන්නේ නිවන ලං වෙන පිළිවෙලට වැඩ කරන්නේ. නිවන දුරස් වෙන පිළිවෙලට වැඩ කරන්න එපාය. නිවන ලං වෙන පිළිවෙලට වැඩ කරන්නේ. ඉතින් එහෙම කිව්වම ඒ දායක මහත්තයා කියනවා ආම බන්තේ කියලා. එසේ ස්වාමීනි කියලා. එසේ ස්වාමීනි කියලා එයා ගිහිල්ලා සතුන් මැරුවොත් ඒ ප්‍රතිපත්තිය නිවනට ලං වෙනවද දුර වෙනවද? මොක බොහොම වැදගත් අප්‍රමාද ඵලය ගැන. එතකොට අප්පමාද රතෝ වික්ඛෝ පමාදේ භය දස්සිවා අබබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සම්තිකේ. ඉතින් ওই ගාථාව දේශනා කරපු නිදාන පාඨය මම කියන්නම් ඊළඟට. ඉස්සර බුදුහාමුදුරුවෝ සවැත් නුවර දේතවනාරාම වැඩ ඉන්න කාලේ නිගම කියලා ගමක් තිබුණා. ගම් ඇතුළත් වෙන ලොකු ගමට කියන්නේ නියම් ගම. ඒ ඒ ඒ නියම් ගමේ නම නිගම. අන්න ඒ නිගම කියන නියම් ගමේ හිටියා එක තරුණයෙක්. ඒ තරුණයා දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. ඒ තරුණයාට වැටහුණා මේ කියන විදිහට සංසාරේ බොහෝම දිග පරල එකක්. සතර බොහෝම දුක් සහිත එකක්. දුක්ඛා ජාති තුනක් පුනන්. නැවත නැවත ඉපදීමම මේකේ තියෙන මහ දුකක් වැරද්දක්. ඒ නිසා ඊට මීට වඩා හොඳයි බුදුහාමුදුරුවෝ කියන හැටියට සසරෙන් ඊතර වෙන්න නම් පැවිදි වෙන්න ඕනේ කියලා. පස්සේ ධර්ම දේශනාව අවසානයේදී උන්වහන්සේ ඒ ඒ තරුණ පින්වතා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේගේ ධර්මය අහන්න අහන්න මට තේරෙනවා නිවන් දකින්න නම් බැරිය ගිහිව ඉඳගෙන. ගියන්ට බොහොම රාජකාරිය. ගියන්ට මොනම විවේකයක්වත් නැත. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වැඩ කරගන්නවත් හැටියක් නැත. ඉතින් කොහොමද ස්වාමීනි කුසල් කරන්නේ? කුසල් රහම් කරන්නේ නැතුව නිවන් දකින්න බෑ නේද? එනිසා ඔබ වහන්සේගේ මధుරතර වූ දේශනාවෙන් මම තේරුම් ගත්තා ඒ ස්වාමීනි නිවන් දකින්න නම් මහාන වෙන්න ඕනේ කියලා. අනේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මාව මහාන කරන්නේ කියලා. එතනදී උන්වහන්සේ ඇහුවා ඔබට ඇසිය යුතු යමෙක් ඉන්නවද? මව්පියෝ ඉන්නවද? සහෝදර සහෝදරයන් ඉන්නවද? එහෙම ඉන්නවා නම් ගිහිල්ලා අහලා එන්නේ කියලා. විගහට ගියා. කුරුල්ලා වගේ පියාඹලා ගිහිල්ලා ඒ අම්මගේ තාත්තගේ කැමැත්ත අරගෙන සහෝදර සහෝදරාදීන්ගෙන් කැමැත්ත අරගෙන ඒ ඕන කරන සිවුරු පිරිකරක් සම්පාදනය කරගෙන ඇවිල්ලා ස්වාමීනි මාව මහාන කරන්නේ කියලා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම්බන්තේ කියලා ඔය ආදි වශයෙන් පැවිද්ද ඉල්ලන මහාන වුණා පිළිගන්න මහාන වෙලා උන්වහන්සේ මහාන වුණේ කාගේවත් ඕනකමට නෙවෙයිනේ. ඒ ඇත්ත මහාන වුණේ ඒ ඇත්තටම සංසාර බය තේරිලා. ඔන්න ඕකත් බොහෝම වැදගත් දෙයක් මේ භික්ෂු ශාසනයට අදාළ දෙයක්. ඒ නිසා බුදුහාමුදුරුවන්ගෙන් කමඨාන් ඉගෙනගෙන ඒ ගමේම එක්තරා විවේකස්ථානයක ඉඳිමින් තමන්ගේ ඥාතීන් ඥාතීන් කිට්ටුව ඉඳගෙන උන්වහන්සේ පින්නපාතේ යමින් බොහොම ඡාන් විදියට ඒකට කියනවා නම් අප්පිච්චතා කියලා කියනවා. භික්ෂුන් වහන්සේලාට ඊටාම අවශ්‍ය දෙයක්. අපිච්චතාව, අල්පේච්ඡකම. බොහොම පහසුවෙන් යැපෙන්න පුළුවන් ඒ භික්ෂුවට. රසවත් බීමක් ලැබුණයි කියලා, රසවත් කෑමක් ලැබුණයි කියලා ඒ භික්ෂුව කවදාක්වත් සතුටු වෙන්නේ නැහැ, අසතුටු වෙන්නේ නැහැ. මධ්‍යස්ථව හිටිය හැම එකේදීම. මොකද උන්වහන්සේට ඕනකම ඒවා ඉලක්ක කරගෙන ඒවායින් උදව් ලබාගෙන මහානකම රැක ගන්නවා. එහෙම නැත්නම් හොඳට කන්න බොන්නයි ඊළම්පස වනදන්නයි මහාන වෙලා නැහැ. මහාන වෙලා තියෙන්නේ කොහොම හරි නිවන් දකින්න. එහෙනම් මොනවා ලැබුණත් කමක් නැහැ යන්තම් මේ ශරීරේ නඩත්තු කරගෙන යාවදේව ඉමස්සකායස්ස තිතියා යාපනාය විහිංසූපරකියා බ්‍රහ්මචර්යා මුග්ගහාය ඉති පුරාණංච වේදනං පටියංකාමි නවංච වේදනං නෝප්පාදෙස්සාමි යාත්‍රාත්මේ භවිෂ්‍යති අනාගතාට පාසු විහාරෝචාති කියලා ඒ ප්‍රතිවේක්ෂා ක්‍රමයටම උන්වහන්සේ ජීවත් වුණා උන්වහන්සේ ගැන ලොකු කීර්තියකුත් ගියා. නිගම පිස්ස හාමුදුරුවෝ හරි අල්පේච්චයි කියලා. බොහොම චාම් වික්ෂුවක්. ඔය අතරේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේට විවිධාකාර ලාභ ලැබුණා. ඒ වගේම කොසල් රජුරෝ නොඑක් නොඑක් ප්‍රණීත භෝජන ගිලම්පස ආදී බුදුහාමුදුරුවෝ ඇතුළු භික්ෂූන්ට සලස්සලා තිබුණා. ඒ වගේම අසදෘශ මහා දාන වගේ මහා දාන ලැබ තිබුණා. ඉතින් ඒ වගේම තව නොඑක් නොඑක් චූල සුභද්‍රාව වැනි උපාසිකාවරු, විසාකාව වැනි උපාසිකාවරු වික්ෂුන් වහන්සේලා හරියට සැලකුවා. අනේ ඒ කිසි එකකට උන්වහන්සේ ආවේ නැහැ. අන්න අහවල් දවසේ අසදෘෂ මහා දාන කියලා ආරංචි වුණා. ආරංචි වුණාට උන්වහන්සේ පාත්‍රය ගත්ත වෙනදා වගේ පින්න පාත්‍රය වැඩියා. වෙනදා වගේ පින්න පාත්‍රය වැඩියා වෙනදා වගේ වැළඳුවා. වෙනදා වගේ බණ භාවනා කරනවා. කාගේවත් එක්ක ඕනවට වැටි ඇලීමට යන්නෙත් නැහැ. තරහවකුත් නැහැ. තමන්ගේ පාඩුවේ මහානකකම කරගෙන ඉන්නවා. අන්න බලන්න කොච්චර හොඳ මහාන ජීවිතයක්ද කියලා නේද? වික්ෂුන් වහන්සේලා වූ අප විසිනුත් අත්ත වශයෙන්ම ආදර්ශයට ගන්න ඕන හාමුදුරුවෝ තමයි ඒ අපේ පැරණි හාමුදුරුවෝ. උන්වහන්සේලාට අපේ নমස්කාරය සදාහට වේවා. උන්වහන්සේලාගේ අඩිපායියොත් තමයි අපිට ඒ අමා මහ නිවන් රස ලැබෙන්න සිද්ධ පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ වික්ෂුන් වහන්සේ ආපු නැති නිසා මේ ගැනත් කතන්දරයක් කරුණා. ඔන්න බලන්න. මොනවාද පින්වත් මේ ලෝකේ කතන්දර හැදෙන්නේ නැත්තේ නේද? අර අර අච්චර හොඳට ඉඳලා ඒ හාමුදුරුවෝ ඒ හාමුදුරුවන්ට ඒ අනුන් බැනුම් කියන පටන් ගත්තා මෙයා විතරයි ආවේ නැත්තේ මොකද්ද ඔගේ තේරුම? අර අසදෘශ්‍ය මහා දානයක් දුන්නා. සුජාතා ආහවල් දවසේ දානයක් දුන්නා. ඒවා ඔක්කොම ආරංචි වෙලා මේ ආවේ නැහැ. කොච්චර වැරදිද කියලා චෝදනාවක් වශයෙන් බුදුහාමුදුරන්ට ගිහිලා කිව්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බලන්නේ අර නිගමතිස්ස තෙරුන් වහන්සේ කොච්චර නරකදයි. අර අච්චර මේ කොසල් රජුරෝ දානයක් දුන්න අසදුර්ශ මහා දාන. උන්වහන්සේ ඉතින් මේ ආවේ නැත්තේ කොච්චර වැරදිද? සුජාතාව අහවල් දවස් දානයක් දුන්නා. ඒ ඒකටවත් ආවේ නැහනේ. කොච්චර වැරදිද කියලා. හැබැයිට හැබැයිට මහණෙනි, ආ එහෙනම් ගිහිල්ලා කරුණා කරලා එන්න කියන්න. මේ චෝදනාවට ඉදිරිපත් කරන්නේ නැහැ ඔය එකම ඇලීලා ඉන්නවා කියලා. ගමෙන් එහාට යන්නේ නැහැ. ගමෙන් එහාට යන්නේ නැති එකත් වැරද්දක්. මේ නෑයන්ගෙන්ම දානි වන්දනෝයි වෙන තැනක දානෙකට එන්නේ නැtei කියන එක චෝදනා. ආ හොඳයි නිගම තිස්සට එන්නේ කියන්නේ කිව්වා. ඉතින් භික්ෂුන් වහන්සේ කෙනෙක් ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගේ ආඥාවෙන් අර හාමුදුරුවන්ට කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට බුදුහාමුදුරුවෝ දැම්මම එන්න කිව්වා කියලා. උන්වහන්සේ වහාම බුදුහාමුදුරුවන්ගේ අන ඉක්මවන්නේ නැතුව එතනට වැඩම කළා. ඉතින් විසුණු වහන්සේ සූ ගාලා පිරුණා. දැන් මොකද වෙන්නේ යන්නේ කියලා. ඉතින් බුදුහාඳුරන්ට වැඳලා උන්වහන්සේ පසකේ හිටියා. පසකේ ඉඳලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඇයි මට එන්න කිව්වේ කියලා. ඇයි මහණ ඔබ මේ නෑයන් කෙරෙහි ඇලී ගැලී වාසය කරනවා කියන්නේ? නෑයෝ එක්කම ඇලී ගැලී වාසය කරනවා කියන්නේ. නෑයන්ගම කෑම බීම වන්දනවා මිසක් මේ පිටකාගේවත් දානකට එන්න තියන්නේ. මොකද කියලා ඇහුවා. ඒ පාර ගන්දලා නැවතත් සමා වෙන්න ස්වාමීනි මම මහණුන්නේ මගේ සසර බේරගන්නයි ඔබ වහන්සේගෙන් කමටහන් ඉල්ලගෙන මම ඉතින් මගේ ගමට ගියා ඉතින් මගේ ගමේ ඉන්නේ මගේ නෑමේ බව හැබැයි වෙන කවුරුවත් නෑ මම මගේ නෑමේ කියලා මම ඒ ඇත්තන්ගේ ගෙවල් වලට යන්නේ නෑ මම ගෙදර පිටින් ඉඳගෙන තමයි පිටර පාටි ගන්නෙ මට ලැබිච්ච යමක් ලැබුණම මම ඒක අරගෙන ඇවිල්ලා මම වළඳලා සන්තෝෂ වෙනවා මම කිසි තරහක් වෙන්නේ නෑ ලුණු නැතුව හම්බ වෙනවා ලුණු ඇතුව හම්බ වෙනවා සමහර දවස්වලට බොහොම ටිකක් හම්බ වෙනවා සමහර දවස්වලට හුඟක් හම්බ වෙනවා මට හුඟක් හම්බ වුණත් එකයි ටිකක් හම්බ වුණත් සැපයි මම අල්පේච්ඡව ඔබ වහන්සේ දේශනා කරපු හැටියට ඔබ වහන්සේගේ ප්‍රතිපස්තිය අනුව මම ජීවත් වුණා එතෙන් යාරකොල්ල බලාපොරොත්තු වෙන්නේ බුදුහාඳුරෝ බොහොම සැර වෙයි කියලා බය ගන්නයි කියලා බණී කියලා. නමුත් අන්තිමට උනේ මොකද? බුදුහාඳුරෝ සාදුකාර දුන්නා. සාදු සාදු සාදු නිගමති කියලා. බොහොම හරි ඔබ මගේ පරියාප් මගේ ප්‍රතිපත්තිය අකුරටම පූජා කරන භික්ෂුන් වහන්සේ නමක් ඔබ මේ ප්‍රතිපත්තිය පිළිවෙ මේ ආත්මෙ විතර නෙවෙයි මහණ කියලා අනිත් කෝට්ටම ඉඳගන්නේ කිව්වා. මේ ඇත්ත මේ ප්‍රතිපත්තිය මේ අප්පිච්ඡතා ප්‍රතිපදාව විශ්වකට ඊටාම අවශ්‍ය අප්පිච්ඡතා ප්‍රතිපදාව පිළිවෙ මේ ආත්මෙ කරන්නේ. මම සක්‍රිය වෙලා ඉන්න කාලේ මම සත්‍රදිවේ රාජය වෙලා ඉන්න කාලෙත් මේ භික්ෂුව එක්තරා දිඹුල් වනයේක එක්තරා දිඹුල් වනයේක ගිරවෙක් වෙලා උපදිලා එක්තරා දිඹුල් වනයේක ගිරවෙක් වෙලා මේ නිගමතිස්ස තෙරුණාන්තේ ඉපදිලා එතෙන්දිත් මේ අල්පේක්ෂතාව පිරුවා කිව්වා. එතෙන්ද යන්න භික්ෂුන් වහන්සේලාගේ මූණු පිපිලාව මේ කතාව අහන්නේ. ඉතින් හැමෝම ඉඳගෙන අනේ ස්වාමීනි අපිට අතීතේ පේන්නේ නැහැ. මුන්වහන්සේගේ අතීත කතාව අපිට කියා දෙන්නේ කියලා. එහෙමනම් මහණේ අහගන්නේ ඉස්සර බ්‍රහ්මරත්න නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලෙදී අන්න අහවල් රට අහවල් නුවර තිබුණායේ විශාල දිඹුල් වනයක්. දිඹුල් වලින්මයි ඒක පිරීලා තියෙන්නේ. අනිත් අපිට ටික ටික නැතුව නෙමෙයි වැඩි හරියක් තියෙන්නේ දිඹුල්. ඉතින් ඒ දිඹුල් ගසක මේ නිගමතිස්ස තෙරුණාන්සේ උපන්නයි ගිරවෙක් වෙලා. ඒ ගිරවෙක් වෙලා ඉපදෙලා ඒ ගිරවා පවුලක් ඇති කරගෙන ඒ දිඹුල් ගහේම තමයි හිටියේ. ඒ දිඹුල් ගහේ එන ගෙඩි කමින් කොහොම බොහෝම කාලයක් යනකොට ඒ දිඹුල් ගහේ ගෙඩි වරාලා ගියාය නැති වෙලා ගියාය. ඒ පාර ඒකේ සුමුළු කමින් පොතු කමින් මේ පවුල ආරක්ෂා කරමින් මේ ඇත්ත ජීවත් වුණා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා මේ දිඹුල් ගහ හොඳටම පරණ වුණාය. ඒ පරණ වුණත් කවදාකවත් අනිත් ගහකට ගියේ නැත. මේ පේන්න ඔන්න මෙන්න කියලා තියෙනවා දිඹුල් වලු එල්ලි එල්ලි අනිත් ගස්වල. කවදාකවත් ඒ ගෙඩියක් කෑවේ නැහැ. ඒ ඒ ගිරව හිතාගෙන තියෙනවා මම මේ ගහෙන්ම තමයි ජීවත් වෙන්නේ. මට ඕනේ නෑ වැඩිපුර යන්න කියලා. අන්තිමේදී ගෙඩි නැති වුණාම සුමුළු කමින් ජීවත් වෙලා ඔහොම යනකොට සක්‍රයාගේ පණ්ඩු කම්බල සෛලාසනේ උණුණා මේ ස්තිරිසං සතුන් අතරේ මේ බෝධිසත්ව ගුණ තියෙන ඇත්තෝ ඉන්නව නේද කියලා බලන්න. අල්පේච්ඡතාව කොච්චර හොඳද? අප්පිච්ඡතාව අපිටත් පුරුදු කරන්න හොඳ ඒක. විශේෂයෙන් මේ කාලේ හොඳටම හොඳයි. මේ ආර්ථිකය වැඩි වෙලා යන කාලේ ඕන් නැති වියදම් කරන්නේ නැතුව බොහොම අල්පේච්ඡව සම්බෝලෙන් වශයෙන් ජීවත් වෙන්නේ නැත්නම් කොච්චර හොඳද? එහෙම වුණොත් අර ආර්ථිකය අඩු වෙනවා. ඔවා කියලා දෙන්නේ නැහැ. බලන්න පන් කල්පනාවට ගත්තොත් ආර්ථික තත්ත්වය අපිට අඩු කරගන්න පුළුවන් මේ උද්ධමනය වළක්වා ගන්න පුළුවන් වෙනවා නේද? ඉතින් පින්වත්නි සත්ත්වවිහාරය බැලින්නම් මේ නිකන් බෝධිසත්ව සත්වයකුත් නෙමෙයි. බෝධි සම්භාරයේ පුරණා නෙමෙයි. මේ නිකන් සත්වයේ ಗುಣධර්මයක් ආරක්ෂා කරනවා. මොකද්ද අල්පේච්ඡතාව? මට හුඟක් කාලයක් කෑම දීපු දෙමුල් ගහ අතහැරලා මම යන්නේ කොහොමද? අනිත් ගස් බොහොම පෝසත් තමයි. මේ දුප්පතා තමයි මට ආධාර කරේ. මේ දුප්පතාව ඇරලා මම යන්නේ කොහොමද? කියන ලොකු ගුණයක් එතුමා තුළ ඇති වුණා. පස්සේ සක්‍රිය කරපු වෙලේ ඊටත් වඩා සෞත්තු කරා අර දිමුල් ගහ එහෙම් පිටිම වියලෙව්වා. වියලවලා ඒකේ සිදුරු කෙරෙව්වා. මොකද මේ මෙයා මෙයා පරීක්ෂා කරන්නේ. ඒ පාර දිමුල් ගහ හොඳටම වේලිලා ගියා. පස්සේ සුමුළු වුණා. තැන් තැන් වල හිල් හැදුනා. අර ඒ හිල් ලස්සේ ඉඳගෙන අර ඒත් එයා සුමුළු හූරා ගමින් ජීවත් වුණා. ඒත් කල්පනා කරේ නෑ දැන් මේ ගහත් වැටිලා අපිත් විනාශයි මේ වෙනින් ගහකට යන්න ඕනේ ඕන තරම් දිගුල් ගස් තියනවා නේද කියලා කල්පනා නොකොට පින්වත්නි මේ උතුම් ගිරාරාජය පින්වත්නි Tamange පවුලත් එක්ක ඒකම වාසය කළා. ඒ පාර සක්‍ර දිව්‍ය රාජයා කල්පනා කළා මේ ඇත්තව විමසන්න යන්න ඕනේ කියලා. සුජා සුජම්පති දේවියට කිව්වා සුජා ඔබ මේ හංස දෙහෙනුවක් වෙන්නේ මම හංසෙක් වෙන්නම් අපි දෙන්න යමු ඒ දිවුල් වනයේට කියලා ඒ ශාක්‍ය මේ සක්‍රදි විරාජයයි සක්‍රදි විරාජයයි භාර්යාවයි දෙන්න හංස හංසී වේසමවාගෙන ඒ දිවුල් වනයේට ගියා. ගිහිල්ලා අර අර කුරුල්ලා අර පවුල ඉන්න තැන අර දුර්වල ගහ තියෙන තැන ඉස්සරහා ගහේ ඉඳගෙන අහනවා මොකද මං බෝ වගේ මෝඩෙක් ඉන්නවාද මේ ගහලෙන් කොයි වෙලාවෙ වැටෙනවද මේකටම වැටිලා යනව නේද ඇයි බම් මේ තියෙන්නේ ඕන් තරම් දිමුලුකක් ඒවයි ගිහිල්ලා ජීවත් වෙන කියලා ඒ පාර කිව්වා අනේ මට නම් එහෙම ඕනේ නෑ මම මේ ගහත් එක්කම මැරෙනවා මිසක් ඒ ගහ ඉතින් මැරිලාම වැටිලාම ගියොත් වෙනින් තැනකට යනවා මිසක් මම නම් යන්නේ නෑ ස්වාමීනි කියලා කිව්වම බොහොම සතුටු වුණා එතනදී කිව්වා මම සත්ත්ව දීවරාජයාය මම ඔබ පරීක්ෂා කරන්න ආවාය අද පටන් ජීවිතාන්තය දක්වා ඔබට අමෘත රසය කමින් ජීවත් වෙන්න පුළුවන් කියලා ඒ ගහ ලස්සන කරලා ගෙඩි වලින් පුරවලා මල් වලින් පුරවලා කඳෙන් මහත් කරලා අනිත් ඔක්කොටම වඩා දැන් මේ ඇත්ත ගිරා රජෙක් හැටියට ඉන්න පුළුවන්කම ලැබුණා. ඔන්න ඔය ජාතක දේශනාව කළා පින්වත්නි. ඔය ජාතක දේශනාව කළා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ විශ්ව ඉස්සර ඒ ගිරා රාජයාය. මම තමයි සත්‍රදිව රාජයා වුනේ. එතකොට මම බෝධි සම්භාරයේ පුරණ කාලේ මේ තනත්තා මේ අප්‍රිච්ඡතා ගුණය බෝධි සම්භාර ධර්මයක් හැටියට කල්පනා නොකොට සාමාන්‍ය ගුණ ධර්මයක් හැටියට කල්පනා කරලා මේ තැනස්සා එහෙම ජීවත් වුණායි. ඒ නිසා භික්ෂුවකට අප්‍රමාදයේ ඇලීම තමයි වටින්නේ. ප්‍රමාද වීම වටින්නේ නැත. අප්‍රමාද රතෝ දික්ඛු පමාදේ භය දස්සීවා අබම්බෝ පරිහානාය නිබ්බානස්සේව සම්තිකේ ඔය ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. දැන් අපිට තව ස්වල්ප වේලාවක් තියෙන නිසා අපි අප්‍රමාද කියන පදේ ගැන විස්තරයක් කරන්න තව බලාපොරොත්තු වෙනවා. මේ පින්නතුන්ට හොඳටම මතක ඇති අපට බුද්ධ ශාසනය ලැබුණේ නික්‍රෝධ සාමණේරයන් වහන්සේ නිසායි. දීපත් චක්‍රවර්තී ධර්මාශෝක රජුරෝ පැහැදිලා කවුළුවෙන් බලන් ඉන්නකොට බොහොම සංවර සීලීව යස ලක්ෂණට පාරේ වඩින්නා වූ අවුරුදු 7ක් වයස ඇති රහත් සාමණේරයන් වහන්සේ දැකලා බොහොම සන්තෝෂ වෙලා රාජපුරුෂයෙක්ව ඇරලා ගෙන්නුවා. ඒ රාජපුරුෂයාගේ අනත කීකරුව ඒ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගියා. ගිහිල්ලා යනකොට රජුරෝ හිටියා වැඳ වැඳ වැඳලා පිළි අරගෙන රජුරු ශාලාවට අඬ ගහගෙන ගිහිල්ලා සුදුසු ආසනයක ඉන්නේ කිව්වා. එතෙන් බැලුවකොට Tamanට වඩා වැඩුමල් වික්ෂුවක් නැහැ. නිසා මේ ගිහියෙක් දීපත් චක්‍රවර්ති රජ කෙනෙක් වුණා ගිහියෙක්. නිසා මට සිංහාසනයට වඩා සුදුසු තැනක් නැහැ කියලා පොඩි නිසා නගින්න බැරි නිසා අස ඇල්ලුවා මං සිංහාසනයට යන්න ඕනේ කියලා. ඒකවල සිංහාසනයෙන් ගිහිල්ලා වැඩ හිටියා. සිංහාසනයෙන් ගිහිල්ලා වැඩ හිටියම ඔය දීපක් චක්‍රවර්ති රජුගේ ඔය කාලිංග විජය විජය කරලා කලකිරලා ඉන්න වෙලාව. හරියට යුද්ධ කළා. හරියට සේනාව මැරුවා. අන්තිමේදී කලිඟු රට යුද්ධ කිරීමේ තමයි අර මිනිසුන්ගේ ලේ දැකලා බය වෙලා අයියෝ මම මොකෙද්ද මම මිනිහෙක්ද මේ තරම් විශාල ලේ කඳක් හැලුවේ මේක නෙමේ විජයග්‍රහණය මේක ධර්ම විජය තමයි විජය කියන්නේ ඒ නිසා මන්ට පිළිගන්න සුදුසු ධර්මයක් තවම ලැබුණේ නෑ නේද කියලා කවුරුවෙන් බලන් ඉන්න වෙලාවේදී තමයි මේ ස්වාමින් වහන්සේ වැඩම කළේ. අනේ ස්වාමින් වහන්සේ මම ඔබ වහන්සේ කෙරෙහි බොහොම පැහැදුනායි. බිම බලාගත්තු ගමන් වටපිට බලන්නේ නැතුව බොහොම සංවරව වඩිනාය තමුන්නාන්සේ කෙබඳු කෙනෙක්ද කාගේ ගෝලයේද කොහෙද ඉන්නේ මොකද්ද තමුන්නාන්සේ දන්න ධර්මය කියලා ඇහුවා. ඒ ඇහුවම මේ පුංචි හාමුදුරු කිව්වා අනේ මහරජතුමනි මං එච්චර මහාන වෙලා වැඩි දවසක් නෑ මම බොහොම ළඟ දවසකයි මහානුනේ මම වැඩි දෙයක් ඉගෙනගෙන නැහැ. මට බොහොම සුළු දෙයක් ඕන නම් රජුරවන්ට උගන්වන්න කියලා. මේ රහත් වෙච්ච උත්තරය අන්න බලන්න. එතනත් අල්පේච්ඡකම. රහත් භාවවත් ඇඟෙව්වේ නැහැ. මුකුත් දන්න භාවවත් ඇඟෙව්වේ නැහැ. මේ මං ඊයේ පෙරේ දමහන වෙච්ච කෙනෙක් යන්තම් මොකවත් පොඩ්ඩක් ඉගෙනගත් දෙයක් කියන්නම් කිව්වා. හා හොඳයි ස්වාමීනි එහෙනම් ඔබ වහන්සේ ඉගෙන යන්තම් ඉගෙනගත්තු දෙයක් මට කියන්න කිව්වා. මොකද්ද කිව්වේ? අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මියන්ති ඒ පමත්තා යථාමතා දැන් පේනවාද පුංචි නිග්‍රෝධහඳුරන්ගේ තරම උන්වහන්සේ උන්වහන්සේගේ තරම රජුරවන්ට පෙන්වුවේ නැහැ පින්වත් නේද නමුත් කිව්වේ අන්තිමම ඉහළම ගාථාව ඔයිට වඩා බුද්ධ ආගම හඳුන්වන්නේ බුද්ධ ආගමේ ප්‍රතිපත්තිය ඇතුල් වෙලා තියෙන කිසිම ගාථාවක් නැහැ. ඒ නිසා උන්වහන්සේ කිව්වා අප්පමාදෝ අමතපරං පමාදෝ මච්චුනෝ පරං අප්පමත්තා නමීයන්ති යේ පමත්තා යථාමතා දැන් දහම් පාසල් වලට යන මේ කුඩා ළමා ලපටින්ට හොඳට මතක් වෙනවා ඇති නේද අප්පමාදෝ අමත පදං කියන්නේ මොකද කියලා අප්පමාදෝ අමත පදං කියන්නේ අප්පමාදේ සමාය ළමයිනි නිවනට කරුණු වෙන්නේ අප්‍රමාදෝ අමත පදං අප්‍රමාදයේ තෙමේ අමෘතයට කරුණේ අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං එහෙමනම් ප්‍රමාදය මරණයට කරුණ වෙනවායි ප්‍රමාදය මරණයට කරුණ වෙනවායි අප්‍රමත්තා නමියන්ති ප්‍රමාද වෙච්ච නැති අය මැරෙන්නේ නැත ජේ පමත්තා යථාමතා යමෙක් ප්‍රමාද වෙනවා නම් ඒගොල්ල ජීවත් වුණත් මරිච්ච අය වගේ. බලන්න කොච්චරම් ලස්සන, කොච්චර ගැඹුරු, කොච්චර ව්‍යාප්ත මුළු බුද්ධාගම අලලපු සූත්‍ර අභිධර්ම විනය කියන පිටකත්‍රයම අලලලයි ඒ නික්‍රෝධ හාමුදුරුවෝ ඒ ගාථාව කිව්වේ. එතනදි රජුරෝ හරි සන්තෝෂ වුණා. අන්න ඒ නිසා මතක තියාගන්න මේ ශාසනයේ යම් තරමක් ඊටාම පුංචි කුසලයේ ඉඳලා ඊටාම ලොකු ලෝකෝත්තර කුසල් දක්වා ওই සමත විදර්ශනා සෑම දෙයක්ම අදි සීල අදි සමාධි අදි ප්‍රඥා ශ්‍රද්ධා වීර්ය ඔය පාරමිතා ඔය ඔක්කොම කුසල් පින්වත් කොටින්ම යමකින් සමන්තවත් අනුන්තවත් වරද්දක් සිද්ධ නොවෙනවා නම් ඒ වැරද්ද සිද්ධ නොවන හැම දෙයක්ම කුසලයක් තමාට කතා කරන්න පුළුවන් නම් තමන්ට අනුන්ට වරදක් නොවෙන්න කුසලයක් තමාට යමෙක් දිහා බලන්න පුළුවන් නම් තමන්ට අනුන්ට වරදක් නොවෙන්න කුසලයක් වින්වත්නි. ඒ කුසලයේ තිස්සේම නිබ්බාන ගාමිනී. ආය අහන්න දෙයක් නැහැ. කුසල් කවදාක්වත් අකුසල ගාමිනී වෙන්නේ නැහැ. අපාය ගාමිනී වෙන්නේ ඕනම පුංචි කුසලයක්. ඇහැට පේන්නේ නැතරම් ඊටාම සුළු කුසලයක් වුණා. දැන් කොටින්ම කෙනෙකුට අපි හිතමු මధుරේ කන්නාම අපි එලවලා දානවා ගහන්නේ නැතුව. ඒකත් කුසලයක්. ශ්‍රද්ධාව තියනවා නම් බොන්නව දෙනවා ලේ. වේදනාව උහුලන්න බැයි නම් ඌව මරන්න නැතුව අනේ පුතා උඹ ඵලයන් කියලා පිඹලා ඈත් කරනවා. ඒකත් කුසලයක්. ඒ කුසල් දෙකම නිබ්බානගාමිනී ප්‍රතිපදා. අනේ නිසා අප්‍රමාද පදය ලේසිපාසු එකක් නෙමෙයි ළමයිනේ. නිසා මේ අප්‍රමාද වර්ගේ මේ දවස්වල කියාපු බණ ඔක්කොම ආපහු බලන්න පොතේ. ආපහු පොතෙන් බලනකොට තේරෙයි අප්‍රමාදයේ කොච්චර වටිනා එකක්ද කියලා. දැන් බුදුහාමුදුරුවෝ අර අප්‍රමාදයේ ඔක්කොම අර හස්තිපාදයට අතුල් කරවුවා මං කිව්වා ඒ ඔක්කොම ඇතුල් වෙනවා අප්‍රමාද කියන වචනය දැන් එක තැනකදී දේශනා කළා යම්සේ තථාගතයන් වහන්සේ ඔක්කොම සත්වයන්ට වඩා ශ්‍රේෂ්ඨ වෙනවා නම් ඒ වගේම මේ මහණෙනි මේ අප්‍රමාද පදය ඔක්කොම කුසල් වලට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. යාවතා වික්ඛවේ සත්තා අපදාවා විපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා අරූපිනෝවා සංඤිනෝවා අසංඤිනෝවා මේව සංඤීනා සංඤීවා තථාගතෝ තේසං අග්ගමක්ඛායති අන්න ඒ කිව්වේ තථාගතයන් වහන්සේ අපාද විපාද යතුප්පද බහුප්පද අරූපී සංඤී ඔය ආදී යම් තරමක් ලෝකවල සත්වයේ ඉන්නවා නම් ඒ හැම සත්වයන්ටම වඩා ශ්‍රේෂ්ඨයි පින්වත්නි පුංචි ළමයි දන්නවනේ අපි බෝධිසත්වයෝ මායාදේවියගේ කුසෙන් උපන් හැටියමත් ඔය ඇත්ත කතා කරා ඕක බොරුවක් නෙමෙයි ඕක ඇත්ත අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මාජාති නත්තිදානි පුනබ්බවෝ දැන් ඒකම පේනවානේ එතකොට තථාගතයන් වහන්සේ සියලුම ශාස්ත්‍රූන් වහන්සේලා ශ්‍රේෂ්ඨනම් ඒ වගේ තමයි සියලුම ධර්මයන්ට මේ අප්‍රමාද පදය ශ්‍රේෂ්ඨ වෙනවා ඒ වගේම සීයතා භික්ඛවේ යානිකාන්ති ජංගමානානං පදයාතානි තානි හත්ති පදේ සමෝදානං ගච්ඡanti යල්දං මහන්තේන කත්තිපදං තේසං අග්ගමක්ඛායති අයිදං මහන්තත්තේන ඒවමේව කෝ භික්කවේ ඒකේති කුසලා ධම්මා සබ්බේතේ අප්පමාද මූලකා අප්පමාද මෝ සරණ අප්පමාදෝ තේසං අග්ගමක්ඛායති ওই විදිහට දේශනා කළා කියනවා අප්‍රමාදයට තමයි හැම එකක්ම ඇතුල් වෙන්නේ ඒ නිසා එක එක තැනක දේශනා කළා බුදුරජාණන් වහන්සේ මේක මහණෙනි අප්‍රමාද භාවනාවක් කියලා ඒ අප්‍රමාද භාවනාව තමයි අපි කරන්න ඕනේ ඒකට දැන් කාගෙන්වත් ඇහුවොත් මීට පස්සේ අප්‍රමාද භාවනාවයි කියන්නේ හැම කටයුත්තකදීම අප්‍රමාද වීම. මෙන්න මේ වැරද්ද තේරුම් ගන්න ඕනේ. සමහරෙක් කියනවා මේ අප්‍රමාදව කටයුතු කරනවා කියන්නේ ලහි ලහියේ ඉක්මනට ඉක්මනට ඉක්මනට නෙමෙයි. නෑ. සිහිසන්නයතුව කටයුතු කිරීම මතක තියාගන්න. ලහි ලහියේ කටයුතු කරන්න යන එක කවදාකවත් හරියන්නේ නෑ. බොහොම සිහියෙන් යුක්තව කතා කරන වචනේ ඒ වගේම කරන වැඩේ සෑම දෙයක්ම සිහියෙන් යුක්තව ඒ සිහියෙන් යුක්ත වෙයි කියන්නේ සිහිය යොදා ගන්න ඕනේ මේ වැඩේ කරොත් නරකක් වෙයිද වැරද්දක් වෙයිද නපුරක් වෙයිද කියලා. එහෙමනම් ඒක අතහැරලා දානවා. යමක් හිතනවා නම් Tamanට මේක හොඳ වෙයි කියලා ඇත්තම වුණත් කතා කරන්න එපයි කියනවනේ වැරද්දක් වෙනවනම්. යමක් ඇත්තයි හොඳටම. ඇත්ත බව දැනගෙන බොරු කියන්න නරකයි. මොකක් කතා නොකර ඉන්නවා. යම්කිසි අවස්ථාවකේ Tamanට ඇත්තම කිව්වොත් පේනවා නම් යම්කිසි විපත්තියක් වෙනවා කියලා එතෙන්දී ඇත්තක් නොකිය බොරුවක් නොකිය නිශ්ශබ්ද වුණාම හරි. අන්න ඒකයි අප්‍රමාද පදේ කියලා කියන්නේ. අන්න ඒවා හොඳට අපි පුංචි ළමයි වරද්දලා තේරුම් ගන්න ඕනේ. නමුත් සමහර කියනවා පැත්තක් ගියක් කමක් නැහැ මම ඇත්තම කතා කරනවා කියලා. එහෙමත් නරකයි. Tamanටත් විනාශයක් වෙනවා නම් අනුන්ටත් විනාශයක් වෙනවා නම් රටටත් විනාශයක් වෙනවා නම් ජාතියටත් විනාශයක් වෙනවා නම් ඇත්ත කතා කිරීම හොඳ නැහැ නේද? ආන්නේ නිසා මේ පින්නතුන් ඔය අප්‍රමාදය ගැන ওই විදිහට සලකමින් නැවත මතක තියාගන්න ගාථාව අප්පමාද රතෝ වික්ඛෝ පමාදේ භය දස්සීවා අබබ්බෝ පරිහානාය නිබ්බාන නිබ්බානස්සේව සම්තිකේ එතකොට ඔය ගාථාව අහලා අර නිගමතිස්ස හාමුදුරුවෝ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත්යන් සතරමක සතර ඵලයන්ට පැමිණීමෙන් උතුම් වූ අරියත්වේ ලබාගෙන සංසාරය සම්පූර්ණයෙන්ම නැති කරගත්තා. අනිකුත් එතන හිටපු අනිකුත් අර ඒ හාඳුරන්ට චෝදනා වශයෙන් යම් යම් කියාපු භික්ෂූන් වහන්සේලා සමහරෙක් සෝවාන් වුණා සමහරෙක් සකදාගාමී වුණා සමහරෙක් අනාගාමී වුණා සමහරෙක් අරහත් වුණා සමහරෙකුට ඒ ධර්ම ධර්ම ශ්‍රවණයේ ඇසීමෙන් නොඑක් විදිහේ සැප සම්පත් ලබන්න පුළුවන්කම ලැබුණා ඒ නිසා බණ අහන්න බොහොම ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවෙන් බණ අහන්න ඕනේ ශ්‍රද්ධාවෙන් බණ අහලා ඒ බණ හොඳට පිළිපැද ධාරණය කරගෙන හිතේ තියාගන්නට මාන්සි ගන්න ඕනේ මේ විශේෂයෙන් වැඩි හිටිය කොයි ඇති වෙතත් පුංචි අයලවා මේ බණ අස්වන්න ඕනේ. මොකද පුංචි අය තමයි ඉස්සරහට මේ රටේ රට පාලනය කරන්න ඉන්නේ. ඒ නිසා හැමදෙනාම නපුරු ක්‍රියාවලින් වැරකිලා, වැරදි ක්‍රියාවලින් වැරකිලා හැම කෙනෙක් කෙරෙහිම මෛත්‍රිය කරුණාව ඇති කරගෙන හැමෝම මිනිස්සු බව සලකලා, හැමෝගෙම තියෙන එක ලේ බව සලකලා, ද්‍රෝහී වෙන්නේ නැතුව ඕනෝන්ට තරහ වචන කියාගන්න නැතුව බොහෝම සාන්ත දාන්තෝ ඉන්නට අදිස්ථාන කරගෙන දැන් ඉතින් අපිට කාලය නිම වේගෙන යනවා වෙනවා. නිසා මේ ਸਰවාකාරයෙන් අපි රැස් කරගත්තා වූ සකල කුසල ධර්මයන්ගේ වාසනා ශක්තියෙන් හැමදෙනාටම ජාත්‍යාදී සකල සංසාර දුකින් නිදහස් අජරාමර සංඛ්‍යාත අති උතුම් අමා මහ නිර්වාණ සම්පත් ලැබේවා චිත්ත ප්‍රීති නිරුක්තව පින් අනුමෝදන් වේති. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං බුදුගුණ මුත්තෙපුල් මෙක් බහාවුන් උත්සිට නොවේවා කෙනෙක් හිදූ පරවැඩ මුක්තියෝමා ධර්ම ශ්‍රවණානි සංසයෙන් සියලු දෙනාටම නිවන් සැප ලැබේ. එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ පානදුර විජය සෞගත විද්‍යාලයාධිපතිව වැඩ සිටු පණ්ඩිතාචාර්ය අතිපූජ්‍ය මාදුපිටියේ ශ්‍රී මේධානන්ද අනුනායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන